කාලය යොදවලා තියෙන්නේ අපි පොදු ප්‍රශ්නෝත්තර වැඩසටහනකට. ඉතින් ඒකෙදී විනාඩි 10ක පමාවක් මගේ සිට වෙලා තිනවා මම ප්‍රීම උත්සාහ කරා ඒක නොවෙන්න අත්‍ය අත්‍යවශ්‍ය කටයුතු කීපයක්ම යෙදුණ නැති නිසා පොඩ්ඩක් වෙලා ගියයි ඒකට සමා වෙන්න. ඒ නිසා මම කියන දේ අහන්න කරන්න හැබැයි මම කරන දේ නම් කාටවත් කියන්න බෑ. මේ මේවයි කරන්න කියලා මොකද කොච්චර මහන්සි වුණත් මගේ වැඩේ මට හරියට ඒ වෙලාවට කරගන්න නොලැබෙනවා. ඉතින් මේ වැඩසටහන පිළිබඳව කතා කරනවා නම් නැත්තම් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ගැන කතා කරනවා නම් මම බලාපොරොත්තු වෙනවා මේ වැඩමුළු සංවිධායක සංවිධායනික සංවිධායකයන්ගේ ආධාර උපකාර ඇතුව මේ වෙනකොට උපස්ථාන හතරක් තුනක් පිළිසිට වෙලා තියෙනවා කියලා. එකක් තමයි මේ අයට පරියංක සක්මන එදින්දා වැඩ වලදී සතිය පිටවන්නේ කොහොමද කියන මූලික උපදේශ පන්ති මේනකොට ලැබිලා තියෙනවා කියන පදනමේ මම ඉන්නේ. දෙක කාලසටහන දිනචරියාව විවස්ථා සහ මේ වැඩමුළුවේ තියෙන නීති රීති ටික මෙලහට මේනකොට දානවා. තුන්වෙනි එක සීල් සමාදන් කරලා තියෙනවා. ඉතින් මේ තුන තියෙන කට්ටියක් එකයි අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තුන සම්බන්ධයෙන් යාට අර ප්‍රශ්නක් තියෙනවා නම් ඒ කමඨහන් උපදේශ පන්ති පිළිබඳව හෝ නැත්නම් කමඨහන් වාර්තාවක් ලියන එක සම්බන්ධයෙන් හෝ මේ කාලසටහනේ විවස්ථා සම්බන්ධයෙන් හෝ සීලය සම්බන්ධයෙන් කරුණා කරලා මේකට අවස්ථාව කරගන්න මේ ප්‍රශ්න විචාරතුම වැඩ පිළිවෙලදී ඒක සුද්ධ කරගන්න එකිනෙක කනා කතා කරන්න යන්න එපා. මෙතන ඉන්න කාටවත් දෙන උත්තර වලට වැඩිය මම සංවිධායක පක්ෂත් එක්ක කතා කරලා ඒකට උත්තර දෙන්නම්. මෙතන ඉන්නේ කෙනේ තව කෙනෙක්ගේ විමසන්න යන්න එපා. එතකොට දෙන්නම වැරද්ද වැඳුනා වෙනවා. ඊට අමතරව අපි මෙතන මේක පොදු කමඨහං සුද්ධ කිරීමක් වශයෙන් උත් පාවිච්චි කරනවා. භාවනා කරනකොට තමයි මතුවෙන ප්‍රශ්න තියෙනවනම් ලිඛිතව ඉදිරිපත් කරන අවස්ථාවකුත් තියෙනවා. ඊට අමතරව අපි ගත කරන ආධ්‍යාත්මික ජීවිතේ අපිට සාකච්ඡා කරුවොත් හොඳයි කියලා හිතන මේ ධර්ම ප්‍රශ්න තියෙනවනේ. ධර්ම සාකච්ඡාවක මාර්ගෙමුත් කරා. ඉතින් ඒකෙදී මම දකින ගොඩාක් ප්‍රශ්න ලියලා තියෙනවා. මේ ගොඩාක් සමහරවිට මේ අපේ ධර්ම සාකච්ඡාට ගැලපෙන්නේ නැතිව ගොඩක් එනවා. ඉතින් ඒකට හරි වෙහෙසක් එනවා. 50ක විතර කාලය යොදාගෙන ඉන්නවා. අදාළ නැති ප්‍රශ්න අහනවා. ඉතින් ඒ නිසා මම අලුත් ක්‍රමයක් අන්තිමට කරපු මෙල්බන් රිට්‍රීට් එකේදී හම්බුණා විශාල ප්‍රශ්න ඉන්න පටන් ගත්තා. එක්කෙනෙක් ප්‍රශ්න ඔක්කොම තෝරනවා. තෝරලා කමඨාන් සුද්ධ කිරීමට අදාළ ප්‍රශ්න විතරයි ඉදිරිපත් කරන්න මෙතන. අනිත් ප්‍රශ්න සංවිධායක මණ්ඩලයේ එක්කනට ලියලා කියනවා ඔහොම නෙමෙයි ප්‍රශ්න අහන්නේ මෙන්න මේක යහන්න ඕනේ මේ ප්‍රශ්න දාන්න එපා. එතකොට මේ පිරිසකෙත් කාලේ නාස්ති වෙනවා. මගේත් කාලේ නාස්ති වෙනවා. ඒ නිසා මම කතා කරනවා අපේ සංවිධායකවරියට මේ ප්‍රශ්න කියවලා බැලුවා. ප්‍රශ්න. ඔක ඒක නිසා මම අද ඔක්කොම කරනවා. ඒතර ප්‍රශ්න කියවන්න කවුද පත් කරලා තියෙන්නේ? ශේෂිකමත් ශේෂිකමන්තර මම ඊවස් කිව්වා මන්තර කියවන්න හම්බුනේත් නැහැ. හොඳ අපි බලමු. ඒක නිසා මම කියනවා ශේෂික මහත්තයා මම එන්නේ ඉස්සෙල් ප්‍රශ්න ටික කියවන්න ඕනේ. කියවලා කමටහනට අදාළ කමටහන් වார்த்தාව අපි දීලා තියෙන සැකිල්ලට අදාළ ප්‍රශ්න ටික විතරයි අපි ගන්න. ඊට අමතරව ධර්මදේශනාවට සම්බන්ධ ප්‍රශ්න ධර්ම අදාළ ප්‍රශ්න අපි තියාගෙන ඉන්නවා වෙලා තිබුණොත් අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් කර්මයේ තා කර්මඵලය මලගේ ඥාතිින්ද පින්දෙන්නේ කොහමද? ඒ වගේ ප්‍රශ්න එනවනම් මම සංවිධායකතුමීට කියන ප්‍රශ්න විසි කරන්න එපා. ඒකට කතා කරලා කියන්න අපි මෙතෙන් ආවේ ඒව කතා කරන්න නෙවෙයි. මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්න විතරයි ගන්න කියලා එයාට පුද්ගලිකව කියලා දෙන්න. මොකද මම කියනකොට මම ටිකක් සැරට කියන්නේ. මයික් එක ඕනේ. මයික් එක තියනවද? ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ ලියපු එක්කෙනා හොයාගන්නේ කොහොමදවත් ඔන්න නම ලියලත් නැහැ. අප්‍රසිද්ධිය එක කිව්වොත් එහෙම මේ ඒ තැනත්තට තැනත්තිට මේ අපහාසයක් වෙයිද කියලා. ඒ නිසා මේ ප්‍රශ්න අයින් කරාට පස්සේ ප්‍රශ්නට අදාළ කෙනෙක් ඉන්නවනම් උනන්දු කෙනෙක් ඉන්නවනම් කියන්නේ මාව හම්බෙන්නේ කියලා මේ අද සාකච්ඡා වෙච්ච ප්‍රශ්න වර්ගයක් අයින් කරා. ඒව පිටවෙන්ද උත්තර දෙන්නේ ධම්මජීව හඳුරන්නේ නෙමෙයි මම. මාව හම්බෙන්නේ කියලා. එතකොට ප්‍රශ්නේ වැදගත් නම් එයා ඇවිල්ලා කතා කරයි. කතා කරම විහි කරන්න එපා. කිසිම ප්‍රශ්නයක්. එයාට කියන්න අපි මේ මෙතන ව්‍යවස්ථාවක යන්නේ. අපි මෙතන කමඨහන් වார்த்தාවක් කියන හැටි අපි දැනගෙන තියෙනවා. දන්නේ නැත්නම් ඒකට මම අද ඊෂත් එනවයි කියලා තන මම හිතුවා ඊෂාව නම් මේකට සම්බන්ධ කරගන්න කියලා. මොකද ඊෂ බොහොම ලස්සනට වැඩේ කරා. ඒ කට්ටියට කියනවා මෙතන මේ දාම් පාසලේ වැඩක් කරෙන්නෙත් නැහැ. මෙතන අභිධර්ම පන්තිවල වැඩක් කරෙන්නෙත් නැහැ. මෙතන වෙන කමටහන අදාල කතාවකුත් නැහැ. අපි දීපු කමටහන අදාල ටික විතරයි යන්නේ. ඒකටත් වෙලාමදි. ඒ නිසා පිට යනවනම් යාට කියලා දෙන්න ඕනේ. ගහන එක හොඳ නැහැනේ. කියලා දෙන එකට මම වෙලා ගන්නවට වැඩිය මම කියනවා අපේ ශේරසිංහ මහත්තයා හෝ ඒ දෙන්න හැබැයි හොඳට දැනගෙන තියෙන මූලික කමඨහන උපදේශ පිළිපතව දැනගෙන තියෙන්න ඕනේ. කමඨහන් වාර්තාව ලියන එක පිළිබඳව දැනගෙන ඉන්න එකද කියන්න ඕනේ මේක එක්ක අදාළ නැහැ. එහෙනම් තමයි ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය වැරදි. කියලා යාට උදව් කරන්න ඕනේ හරියට ලියලා දෙන්න. මේ වැඩමුළු ඇතුළත එක ප්‍රශ්නයක් හරි අහන්න පුරුදු කරපු ගමන් ඒක අපිට ඉස්සරහට ලොකු මේ පෙරවුරුවක් බවටපත් වෙනවා. මොකද මෙල්බන් වලදී ඒක කරා. ඊට පස්සේ තමයි මට හිතුනේ මොකද නැත්තම් මම ඒගොල්ලන්ට ප්‍රසිද්ධිය දොස් කියනවා. ඒක මගේ කටහඬේ වාර්තා වෙන එකත් හොඳත් නැහැ. ලියපෙන්නට උත්තර ලැබෙන්නෙත් නැහැ. බැනුමුත් අහගෙන යන්න වෙන්නේ. ඒ වෙනුවට වැඩපිළිවෙල සංවිධායක තුමී හෝ තුමා එයාට කතා කරලා කියලා දෙනවා. ඒ පතනේ ඉඳගෙන තමයි අපි අද ධර්ම සාකච්ඡා කරන්නේ අද පළවෙනි දවසේ නිසා අපි බලමු සියලුම ප්‍රශ්න අපි ඉදිරිපත් කරමු තෝරන්න නැතුව. එතකොට මම කියලා දෙන්නම් මෙන්න මේ ප්‍රශ්න ගන්න එපා. මේ ප්‍රශ්න ගන්න එපයි කියලා කියන්නේ ඒක මට ඉදිරිපත් වෙන. ඒ කියන්නේ සංවිධායකතුමාට හෝ තුමීට යන්නේ. ඒ කෙනා විවේකීව ඒ කෙනා කතාවට කියන ප්‍රශ්නකට උත්තර දුන්නේ මේ ප්‍රශ්න තියෙනම එකව. අදාළ කෙනා කරුණාකරලා මාව හම්බෙන්න අසවල් වෙලාවට කියලා. එතකොට ඉදිරිපත් වෙන එක නා කියාව. ඊට පස්සේ ඒ ටිකත් යන ඉදිරිපත් වෙන ප්‍රශ්න ලියලා තිනවා අදාළ කෙනෙක් නැතිව තියෙනවනේ තමන් ගාව. එතකොට ඒ කියන්නේ මේගොල්ලෝ මේ මේ මොකද්ද කියන්නේ? අර නිකන් ඉන්නකොට අස්තර චිත් එක දාලා බලාගෙන ඉන්නව වැඩ කරයි නම් ගන්න ඉන්නවා වැඩ කරේ නැත්තම් නැහැ. ඒගොල්ලන්ට කියන්න අපිට එහෙම කරන්න බෑ මේ 50ක ඉඳලා මේ වැඩමුළුවක් සංවිධානය කරන පැයක් ගන්නවා කියන්නේ බොහෝම කලාතුරකින් වෙන එකක්. ඒක අපි හරියට පාවිච්චි කරන්න ඕනේ කියලා. අපේ මේ තියෙන විශාල වැඩ පිළිලේ කාටවත් මේ අනවශ්‍ය විහිළු කරන්න තියන්න එපා. එතකල් මම කෙරුවේ මම ඒකෙන් කොටසක් අද ඉඳලා මම ඩිලන් ඕන මත ඇල්ලීලා ඇරියා මේ කතාව. මේ මේ මේකක් අපි කරනවා. ඒ ප්‍රශ්න තේරීම සහ ඒ තුන්වෙනි කොටසටයි තියෙන ප්‍රශ්න ඔට උත්තර දීම කරුණාවෙන් කරන්න ඕනේ. රිට්‍රීට් ඕගනයිසර් අතට යනවා නැත්නම් රිට්‍රීට් ඕගනයිසර් කෙනෙකුට කරන්න පුළුවන් කෙනෙක්ව මෙන්න මේ ටික බලලා ඒක නාට කියලා දෙන්නේ. හොඳයි. ඉතින් අපි මේ මූලික හඳුන්වා දීම කරාට පස්සේ ධර්ම සාකච්ඡා පටන් ගන්නවා. ඉතින් යන වෙලාවේදී කාට හරි සභාවට ප්‍රශ්න ගන්න තියෙනවා නම් වෙලා තියෙනවනම් අපි මයික් එකක් දීලා තියෙනවා ඒකට කතා කරන්න. ඒකට වාර්තාගත වෙන එක හොඳට සිද්ධ වෙනවා. ඉතින් සියලු දෙනාම වැඩමුළුවට සාදරයෙන් බාර ගන්නවා. අපි හේතුසික මාත්‍ය ඉල්ලා සිටමු සභාගත කරන විදිහට ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ප්‍රගුණ කරන්නේ ආනාපානසති භාවනාවයි. දැනට මා මේ භාවනාව පටන්ගෙන ටික වේලාවක ගිය පසු යම් සමාධියක් ඇති වූ පසු මුලින් හොඳින් නිරීක්ෂණය කරමින් සිටි හුස්ම රැල්ල හොඳින්ම නොදැනෙන නමුත් සමාධිය හොඳින් පවති. සිතේ කිසිම සිතුවිල්ලක් නොමැතිව හිස් ලෙස බලාගෙන සිටීම සිදුවේ. සමහර විට සමහර වේලාවක සිතුවිලි සිතට එන නමුත් ඒවා ආවිගස දැනගන්නා නිසා කරදරයක් නැත. හිස් ලෙස මෙසේ බලා සිටීම යනු කුමන තත්වයක් දැයි පහදා දෙනසේක්වා. නිරෝගී සුව අත් වේවා. මේක ඇත්තටම අපි එක උපමානක ගියා නම් ආනපානෙ වගේ මූල කර්මස්ථානේ පළවෙනි සැරේ බලනකොට කොහොමද ටික වෙලාවක් යනකොට කොහොමද තව ටිකක් වෙලාවක් යනකොට කොහොමද ඒක විපරිණාමය වෙන්නේ කොහොමද කියලා බැලුවොත් මේ ලිපියේ තියෙන තොරතුරු අනුව ඒ සමාධිය කියන ප්‍රශ්නෝ හිතවිලි කියන අනික් නාලිකා දෙක පැත්තට දැම්මොත් මුලදී පේනවා පහු වෙනකොට ආනපන ඉන්න බව තේරෙනවා නමුත් විස්තර පේන්නේ අන්තිමට මොනක්වත් නැත්තරමට යනවා ඉතින් එතෙන්දී මම කැමති මේ කියන එක නාගෙන් ආනපානේ පේන වෙලාවත් ඒක ටිකක් සියුම් වෙලා ගිය වෙලාවත් මොනක්වත්ම නැති වෙලාවක් කියන මේ தත්ත තුලින් හිත උඟාක්ම විශ්‍රාම වෙන්නේ හිත උඟාක්ම ආතතියෙන් තොර වෙන්නේ හිත උඟාක්ම අසහනියෙන් තොර වෙන්නේ කොයි අවස්ථාවේදී කියනවනම් ඒ අනුව අහලා තියෙන ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන්. ඒ දීපේකනාගේ මම අහන්නේ කැමැතිද ඒ තොරතුරු සභාවට දෙන්න? ඒ තොරතුරු දෙන්න බැන්න මම කියන්නේ ප්‍රශ්න ඉතර වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් දවසේ ලියනකොට මට දැනගන්න කියන්න. දැන් කියනවනම් කියන්නේ ඒතකොට අපිට දැම්මම නඩුව තීන්දුව කරන්න පුළුවන්. ආනපන හොඳට පේන වෙලාවද කලවම් වෙලා තියෙන වෙලාවද නොපෙනී ගිය වෙලාවද ඊටාම විස්රාම හිතක් තියෙන්නේ. විවේක හිතක් තියෙන්නේ. අසහනෙන්තර හිතක් තියෙන්නේ. ආතතියෙන්තර හිතක්ද කියන එක මම දැනගත්තොත් උත්තර දෙන්න පුළුවන්. ඒකට සමාධිය පිළිබඳව වටේ තියෙන හිතවිලි පිළිබඳව එච්චර ගහ ගන්න ඕනිකම නැහැ. අරකින් උත්තරේ හොයන්න පුළුවන්. අන්න ඒක ඉදිරිපත් කරන්න නැත්නම් ඒ කොලේ අරගෙන අනිත් දවසේ ඒකත් සහිතව හෙට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සක්මන් භාවනාව කරන විට පොළවේ තද ගතිය පයට දැනේ. සමහර වෙලාවට කය විසිවි යන්නාත්සේ දැනේ. වම තියන විට දකුණු කකුල අමතක බවත් දකුණ තියන විට වම් කකුල අමතක බවත් වටහා ගනිමි. වම දකුණ වශයෙන් භාවනා කිරීමේදී කකුලේ එසවීම හා ගෙන යාම නොවැටහෙන බවත් කකුල බිම තබන බව පමණක් දැනෙන බවක් නිරීක්ෂණය විය. සමසේකේ තව තියෙනවා ගොඩක් දිගට ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් තමයි මිත්‍ර ප්‍රශ්නයක් නැහැ නේද? අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙතන මුල මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. දීර්ඝ කාලයක් පුහුණු කිරීමෙන් පසු ශරීරයේ කම්පන හා චංචල ස්වභාවයේ දැනෙන්නට විය. ඒවා විවිධාකාරයෙන් පැමිණ නැති වී යයි. ඇති වී නැති වී යයි. කම්පන චංචල ස්වභාවයන් ඇතිවන විට ශරීරයේ තද කරන ගතිය පඨවි ධාතුව ලෙසත් පිම්බෙන හැකිලෙන ගතිය වායෝ ධාතුව ලෙසත් ශීතල උණුසුම් ගතිය තේජෝ වායෝ ලෙසත් ධාතුව ලෙසත් ශරීරය පිඩු කරන ගතිය ආපෝ ධාතුව ලෙසත් වටහා ගනිමි. විවිධාකාරයෙන් දැනෙන මෙම ස්වභාවයන් ඊතා වේගවත් ලෙසද සමහර අවස්ථාවේදී ශරීරයේ වේවුලන ස්වභාවයක්ද දැනේ. සමහර අවස්ථාවලදී මෙම කම්පන චංචල ස්වභාවයන් නොදෙනී ගොස් සිස සිත නිච්චල ස්වභාවයකටපත් වේ. ටික වේලාවකින් නැවතත් එය හටගනී. භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදේශ ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට මෙම ශාසනික සේවය කරගෙන යාමට නිරෝගී සුවය මෙන්ම දිගාසිරි ප්‍රාර්ථනා කරමි. වාර්තාව හොඳයි ඉදිරිපත් කළ තියෙන එක. ඒසට මේ ධාතු මනසිකාරය යනකොට Tamanට බේරෙන්නේ හිතෙන්නේ ආනාපානෙ හිත පිට ගියා කියලාද? නැත්නම් ආනාපානෙ වගේ නැත්නම් ආනාපාන සතිය ඇතුලේ තියෙන විස්තරද මේ පේන්නේ මේ පෙනීම ආනාපානත් එක ඇසුරු පැවැත්වෙන බාධාවත්ද නැත්නම් මේ ආනාපානයේ ඇතුළේ විස්තරයක් වශයෙන්ද දකින්න කියන එක හරි වැදගත්. අර ඉස්සලා ප්‍රශ්නේ වගේ මේ දීපෙකන අපිට ඒ තොරතුරු සභාවට දෙනවා නම් හරි වැදගත්. මේ පේන ධාතු මනසිකාරේ පේන්නේ ආනාපානයේ තියෙන සතිය ඇතුළේද නැත්නම් ආනාපානයේ පිටද වෙන මාත්‍රකාවක් විදිහට දකින්න කියන එක හරි වැදගත්. කැමතිද මේ ඒ ප්‍රශ්න දීපෙකන ඒ කට උත්තර දෙන්න සබාවට. ඒක බලමින් දිගට කරගෙන යන්න දැන් අපි එහෙම නැතර කරමු. නමුත් මේ කියවගෙන යනකොට තේරෙන්නේ මේ හිත ආනපානෙ පිට ගිහිట్లా ආනපානෙ බාධා කරමින් ඉන්න ධාතු මනස කාර්යයක්ද නැත්නම් ආනපානෙ ඇතුළෙම තියෙන එකක්ද කියලා විස්තර වෙන්නේ නැහැ. ඒකයි මම මේ සූත්‍ර කරගන්න හදන්නේ කොහොමුණත් වැරද්දක් නැහැ. අන්න එහෙම බලන සුළුව මේවා තේරෙන ගමන් ආනපානෙට අසුර පවත් ගන්න පුළුවන් ද බැරිද වගේ දකිමින් භාවනා කරන්න නොතකව සක්මණ පිළිබඳ කියලා තියෙන ඉවත් මේ විස්තර හොඳයි. ඒතර ප්‍රශ්නක් ඉදිරිපත් කරලා නැහැ. මොකද ප්‍රශ්න කියවන එක නම් මේ ප්‍රශ්නේ කියවලා තිබුණා නම් ඉදිරිපත් කිරීමේදී සක්මන ඉදිරිපත් කරන්නේ නැහැ. කලින් කියවලා නැති නිසා කියවන්නේ කොලේ දෙවෙනි පැත්තේ ඉඳලා. ඒ කාලේ ඉතුරු වෙනවා මම ඒකයි කියන්නේ ප්‍රශ්න බලන එකන අහවල් වෙලාවට පස්සේ ප්‍රශ්න දාන්න එපයි කියන්නේ. 12 මාට විතර ප්‍රශ්න ගැන නතර කරලා වෙලාව දෙන්නේ කියවන එක නම් 12 මාන්දට එක විතර වෙනකම් ප්‍රශ්න ටික ගොනු කරන්න. එතකොට අපිට වෙලාව ඉතුරු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසරයි ආනාපාන සති භාවනාව කරගෙන යද්දී හොඳින් ආස්වාස ප්‍රාස්වාසයේ වැටෙහි. ඉන් අනතුරුව ඊටාම සියුම් ආකාරයට දැනෙනවා. කයට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. ඒ අරමුණේ ටික වේලාවක් ඉන්න විට නැවත කය දැනෙනවා. ආස්වාස ප්‍රාස්වාස දැනෙනවා. මින් පසු කල යුත්තේ කුමක්ද? ඒක විස්තර කියන්න උත්සාහ කළා තියෙනවා ආනාපානේ ආස්වාස් ප්‍රස්වාසයේ ඉන්නකොට පහසුවක් දැනෙනවා ඊට පස්සේ ආයේ කය දැනෙනවා ආයේ ආනාපානේ දැනෙනවා කියලා. එතකොට ඒ මට තේරෙන්නේ අර ටිකක් සියුම් වෙච්ච අරමුණ ආයේ ගොරෝසු වෙලා පේනවා. ඒ ආනාපානේ වශයෙන් පේන නැත්නම් ඉන්න කය වශයෙන් පේන ප්‍රශ්නයක් නැහැ. ආයේ දැනුණාට පස්සේ දැන් තමයි භාවනාවට වාඩි උනේ කියලා ආධුනික හිතක් අරගෙන නවමු හිතක් ගන්න මේ පේන ආනාපාන දිගෙත් යනවා. එතකොට කියන්න හොඳ නෑ කියනවා නම් කියන දේනේ ආයසරයක් ඕක තැම්පත් වෙයි ඊට පස්සේ ආය 20 ආය තැම්පත් වෙයි ආය 20 අන්න ඒ වගේ චක්‍ර 10ක් 15ක් එක පරියන්කයක යනකම් කරන්න මේ හිත පිට යෑමක්වත් අසතියක්වත් නෙවෙයි මේ ස්වභාව ධර්මයේ තියෙන චක්‍ර වර්ගයක් පාඩම් කරන්න හදන්නේ ඒ නිසා ගොරෝසු වුණාට පස්සේ නවකු නවමු හිතක් ආධුනික මනසක් හිතේ තියාගෙන දැන් තමයි භාවනා පටන් ගත්තේ කියලා බොහෝම සාදරේ අර නැවතමත් වෙච්ච ආනාපාන දිගේ ඉදිරියට නිකයි කරන්න ගෞරවනීය ස්වාමි වහන්සේ මා පිම්බීම හැකිලිම භාවනා කරමි. පරයන්කේදී පිම්බීම හැකිලිම මෙනෙහි කරන විට එහි මුල මැද අග අවබෝධ වේ. පිම්බීමේ හෝ හැකිලිමේ වෙනසක් නැත. ඊටාම සල්ප වේලාවකින් සිතේ විසිරීම නැතිවේ. වේදනාවක් දැනුණු විගස වේදනාවක් වේදනාවක් යනුවෙන් මෙනෙහි කරන විට ටික වේලාවකින් නැතුව යයි. ගුරු උපදෙස් අනුව මෙම මෙනෙහි කිරීම කරනවා. උදරයේ තදවීම, චලනය වීම, පිටසින් පිටින් ඇතෙන ශබ්ද ඒ අන්දනොට මෙනෙහි කළෙමි. සිත එකඟ වී පිම්බීම හැකිලිම නොදනී යන තත්වයටපත් වේ. එවිට ශරීරයේ වැනෙන ස්වභාවයට පැත්තේ ගුරු උපදේශ අනුවම වැනෙනවා වැනෙනවා යනුවෙන් මෙනෙහි කරමි. වැනෙන ස්වභාවයත් නැතිව සිත එකඟ වීමෙන් හිඳිමි, හැපෙමි යන්න හිඳගෙන සිටින ඉරියව්ව ගැන මෙනෙහි කරමි. පොළොවත් සමග ශරීරයේ පාදවල ගැටීම්, හැපීම් යන්න මෙනෙහි කරන විට අවබෝධ වේ. ශරීරයේ තද ගතිය, ගොරෝසු ගතිය තේරෙනවා. මේ අන්දමට තව දුරටත් පරයන්ක භාවනාවේ යෙදී සිටන විට දැනීමකින් තොරව මා සිටින බවක් හැඟෙනවා. සෑම දෙයක්ම මාහට අවබෝධ වුණේ මොහොතින් මොහොත හැම දෙයක්ම ඇති වෙලා නැති වී යන බවයි. කිසිම දෙයක් වැඩි වේලාවක් හඳා පවතින්නේ නැහැ. තව ඉදිරියට මා කළ යුත්තේ කුමක්ද යන සම්බන්ධව ඔබ වහන්සේගෙන් ගුරු උපදෙස් ලබා දෙන ලෙස ඊටස් මෙත්සිතින් ඉල්ලමි. මේ භවයේදීම ඔබ වහන්සේට උතුම් වූ අරහත් මාර්ගයේ නිවන් සුව ලැබේවා. මේකදී ඒ වගේ තමයි තීරණා බිම්බි මැකිරීම වේමියෙන් වශයෙන් අල්ලන්න පුළුවන්. එහෙම ඉන්නකොට ඉඳී මැපීම අල්ලන්න පුළුවන්. දැනෙනවා කියන එක අල්ලන්න පුළුවන් නම් උත්සාහ කරන්න මේක මෙනෙහි නොකර වෙන්න ආරින්නේ. පිම්බැගිලිම වෙලාවදී මෙනෙහි කරුවට පස්සේ ඒක නතු වෙන බව දන්නවනේ වේදනාවට පහව නිදි කරලා පස්සේ ඒක නැති වෙන බව දන්නවා ඒ නිසා මේකම මෙනෙහි නොකර ඉන්න අරින්න ඒකල බලන්න එකින් එකට එකින් එකට පෙනුනට හොඳට හිත හුරු වුණාට පස්සේ ඒ මුළු චිත්‍රයේ දිහා බලන්නේ તો ඒක පිම්බීම හැකිලිමක් තියෙනවා, කයක් තියෙනවා, ඉදීම හැපීමක් තියෙනවා, දැනීමක් තියෙනවා. මේවා ජවනිකා ජවනිකා වෙන් වෙන් වෙලා පෙන්වන එකද වෙන්නේ? නැත්නම් ඕනම දියසි චිත්තක්ෂණයක ඔක්කොම තියෙනවද කියලා බලන්න. මම දන්නේ මේ මම කියන එක තේරෙනවද කියලා. එතකොට සමහර අපිට පේනවා ක්‍රමිකව එකකට පස්සේ එකක් එනවා වගේ. සමහරට පේනවා නෙමෙයි මුළු එකේම ඔක්කොම තියෙනවා. බලන පැත්ත හැටියට තමයි වෙනස් වෙන්නේ. අන්න එතෙන්ට එනකන් ඒ ඒ එකින් එක එකින් වෙන් කර කර දකින්න ගතියත් සියල්ලම හැඳි ගෑවිලා ගිහිල්ලා තියෙන ෆෘට් සලාඩ් එක දැම්මා වගේ එක එක වෙන වෙනම වලතුරු කන එකයි ෆෘට් සලාඩ් එකයි කනවා වගේ දෙකම කන තියෙන එකම දෙකම තියෙන එක ස්වභාවේ එහෙම නැත්නම් මේ දෙක වෙන වෙනම දෙන්නේ කොහොම හරි මට කියන්න මේ දෙකටම කිසිම වෙනසක් නැති විදිහට බලහින්න පුළුවන් නම් මෙනෙහි නොකර වුණත් ඒකට භවනා තමන්ට වශී කරගත්තා නතු කරගත්තා සිද්ධි කරගත්තා කියලා කියතයි ඊට පස්සේ එනවා ප්‍රශ්නයක් මේක වෙන්නේ පරියන්කේ විතරමද ශක්මණේ දිනදා වැඩ කරතු කරනකොට විවේක වීනකොටත් ওই වගේම දකින්න බැරිද කියලා මේ ලැබිච්ච අත්දැකීම මෙනෙහි කිරීමෙන් තොරව කරන්න මේ ඔක්කොම එක සැරේ තියනවාද එක එක වෙන් වෙලා තියනවාද කියලා බලන්න අනිකුත් පරියන්කේ තොර අනිත්යෙන් වලත් බලන්න ඒකට තමයි තේරෙන්නේ මේ ගත්ත දැනුව හැම තැනම යොදවලා බලන්න පුළුවන්. එතකොට යාට ඉරියව්වෙන් සුවයක්තයි, වේලාවෙන් සුවයක්තයි, ඉන්න තැනින් සුවයක්තයි ඕන වෙලාවක මේක දැක ගන්න පුළුවන් තත්ත්වයට යන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානට අවිල්ලා ලබාගත්ත අත්දැකීම. එනිසා මේ ලබාගත් එක අර හැම තැනදීම යොදෝදා බලන එක තමයි කරන්න කියන එක තමයි දෙන තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආදුනික යෝගියෙක් වෙමි. භාවනාව ආරම්භ කිරීමේ ධර්මදේශනාවෙන් උපදෙස් ලැබුණු පරිදි පරයන්ක භාවනාවේදී ඉඳගෙන ඉරියව්ව මෙනෙහි කර ඉබේ ඇතිවෙන හුස්ම ඉහළ පහළ ගැනීම හා පහළ හෙලීම පිළිබඳව සිහිය පිහිටුවන ලෙස උපදෙස් ලැබුණද භාවනාවට ඉඳගත් පසු සිත එකඟ නොවේ. විසිරී පවත්නා සිත තමා තුළට ගත හැකි අයුරු පහදා දෙන්නේ නම් මැනවි. තව ප්‍රශ්නයක් තියෙනවා සාංශ. තවද මාහට සක්මන් භාවනාව හොඳින් කළ හැකි බව දැනේ. මෙසේ සක්මන් කරද්දී වම හා දකුණ පමණක් මෙනෙහි කිරීමේ බාහිර අරමුණු ඇතුළු වීමට උත්සාහ දරන බැවින් මම දකුණු පාදය ස්පර්ශ කරනවා වම් පාදය නිදහස් වෙනවා ඉදිරියට යනවා වම ස්පර්ශ වෙනවා ලෙස මෙනෙහි කරමි මෙහි වරදක් තිබේදයි පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔය ටිපස්සේ අර සක්මණෙන් ගත්තේ ආදර්ශයට අරගෙන ඉස්සර කොටසට උත්තරයක් දෙන්න පුළුවන් ඒ විදිහට මොන උපක්‍රමයක් කෙරුවත් මම දැන් ඉඳගෙන ඉන්නේ හිතගෙන ඉන්නේ නිදාගෙන නෙවෙයි සක්මන් කරනවා කියන එක දන්නවනේ ඒකේ කරන උපක්‍රමය සක්මන් ඉරියව්වේ තුනේ තියෙන්නේ එහෙම හොඳට කරලා සක්මනේදී කය පිටට යන දෙන්නේ නැතුව ඇතුලේ හිත තියාගන්න. ඊට පස්සේ ඒක හලහප්ප ගන්න නැතුව කියලා වාඩි වෙලා බලන්න. මම දැන් හිතකට නෙවෙයි, සක්මන් කරමින් නෙවෙයි, නිදාගන්න නෙවෙයි, ඉඳගෙන ඉන්න බව දන්නවනම් බලන්න තප්පර කීයක්. චිත්තක්ෂණ කීයක් විනාඩි කීයක් මේ ඉඳගෙන ඉන්න බව දකින්න පුළුවන් කියලා. දන්නවා කියලා කියන්නේ හිත ඇතුලේ. එචා ඒක ඇතුලේ ආනාපාන පේනවනම් වඩා හොඳයි. නොපෙනුනත් ඉඳගෙන ඉන්න බව දන්නවනම් සක්මණේදී සක්මන් කරන බව දන්නවනම් ඒක ਸਰවචනanse සඳහන් කරලා තියෙන්නේ නිසින්නෝ මා නිසින්නෝ මිහිත පජානාති කච්ඡන්තෝ වාගච්ඡාමි මිහිත පජානාති කියලා යනකොට යන බව දන්නවා. ඒකට අපි ලොකු සංහස කැලක් එකතු කරා. යනකොට යන බව දන්නා විතරක් නෙවෙයි මම ඉඳගෙන නෙවෙන බවක් දන්නවා. හිටගෙන නෙවෙන බවක් දන්නවා. නිදාගෙන නෙවෙන බවක් දන්නවා. ඉඳගත්තට පස්සේ නිසින්නෝ මා නිසින්නෝ මීති ප්‍රජානාති මම හිතගෙන නෙවෙන බව දන්නවා බුදියගෙන නෙවෙන බව දන්නවා ඇවිදින්න නෙවෙන බව දන්නවා ඒ කියන්නේ ඉඳගෙන ඉන්න එකට හිත ඇවිල්ලා තියෙනවා අනේ බොහෝම සරල උපක්‍රම දෙකක් ගත්තොත් ඔය තියෙන එකේම තියෙන හොඳ පැත්ත දකින්නකොට අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවා සතිය වැඩෙනවා ඒ නිසා හැම වෙලාවෙදීම විස්තර විභාග නොලැබුණාට ඉඳගෙන හෝ තක්පණේ හෝ කොතනක හෝ ඉන්න ඉරියව්වේ හිත පවත්නවන ඒක ලොකු ජයග්‍රහණයක් කරගෙන බැලුවොත් අපිට එච්චරම පශ්චාත්තාප වෙන්න වෙන්නේ නැහැ. උනන්දුවක් ඇති වෙනවා හිතට. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සඳහා කය සැහැල්ලු කරගෙන වාඩි වී භාවනාව කරගෙන යාමට පටන්ගෙන ටික වේලාවකින් කයෙහි දැඩි තද ගතියක් දැනේ. අතපය සැලවීමට හෝ ඇසරීමට අපහසු ගතියක් දැනේ. එසේ වීමට හේතුව කුමක්ද? මේ භාවනාවට බාධාවත්ද? මේක ඉතින් අනිත්‍ය සංඥාව නැතුව නිට්ටය සංඥාවෙන් ගිහිල්ලා අහන ප්‍රශ්නයක්. ඒ තිබුණ දේවල් මේ මේ විදිහට වෙනස් වෙන්න බෑ එක්ක ගල් වෙන්න බෑ කියලා හිතාගෙන ඉන්නේ. ඒක ඒකට මොනවා වුණා ප්‍රශ්නයක්. එනිසා පටන් ගන්නකොට යන්න ඕනම දෙයක් මේ භාවනාවේ වෙන්න පුළුවන්. ඒක තමයි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. නිට්ටය නෑ. එනිසා උනාට පස්සේ ඒකේ බව දැනගන්න විතර අපිට තියෙන්නේ. ඒ භාවනාවට බාධාවත් නැති කියන එක අහන්න මට සතියට බාධාවත් නැද්ද? කල්ුණා කල්ුණ බව දන්නවනම් සතියට බාධා වෙලා නැහැ. මෙලෙක්ුණා මෙලෙක්ුණා බව දන්නවනම් සතියට බාධා වෙලා නැහැ. ඒ නිසා භාවනා කියන වචනේ උඩ සතිය දාන්න. ඒකල මේ වෙන ඕනම දෙයක් අනිත්‍යතාවයට ලක්ෂණයක් මිස ඇයි එහෙම උනේ කියන එක තමයි භාවනා දියුණුවට තියෙන එකම බාධා. භාවනා නිටතරම වෙනස් වෙනවා. යෝගාවචරය ඒකට ඇයි කියලා. ඉතින් ඇයි කියලා අහපු ගමන් මෙයාර ගඟක් නතර කරන්න හැදුවා වගේ කලන ගඟක් අවුලක් වෙන නිසා භවනාදී මේවා වෙන්න පුළුවන්. ඒක පිළිබඳ විශ්වාසය පළ කරන්නයි මම මේ කතා කරන්නේ. ඒක සරුවචන් වහන්සේගේ වචන හැටි කියන මේ අනිත්‍ය සංඥාව වෙනස් වෙන බව. ඒ වෙනස් වෙන ඕනම දෙයක් බලකන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. වැරද්දක් කියලා හිතන්න යන්න එපා. ඒක තමයි කෙලස් කියන්නේ. අන්නේම කෙලස් පාසික වෙන්න එපා, මාර පාක්ෂික වෙන්න එපා. වෙන දෙයක් දිහා බලන්න ඒ බව දැනගන්න පුළුවන් සතිය තියනවාද කියලා එතකොට තමන්න තේරෙයි. ඔයිට වැඩි ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඔයිට වැඩි ගොඩක් සතිය විවිධාංගීකරණය වෙන්න පුළුවන්. ඒතර ගොඩක් සැකදුරු වෙලා විශ්වාසය වැඩෙන්න පටන් ගන්නවා. ගරු ස්වාමින් වහන්සේ එක භාවනා කරමින් වැඩි වේලාවක් සිටින විට කොන්දේ අමාරුවක් දැනෙනවා. ඒට විසඳුමක් ගෞරවයෙන් ලබා දෙන්න. දෙක භාවනාව කරමින් සිටින විට සතිය ඇතිවුවත් ඊතා කෙටි වේලාවකින් කුමක් හෝ අරමුණෙන් එය නැති වී යයි. මෙය නිතරම සිදුවන නිසා මේට හේතුව සහ ඒට යෙදුතු පිළියම කුමක්ද? ගෞරවයෙන් පිළියමක් ලබා දෙන සීලා සිටිමි. ඔමිට මේ භාවනාව කියන්නේ පරියංක භාවනාවද සක්මන් භාවනාවද නැත්නම් එදිනදා වැඩවල සතිය පවත්වන වෙලාවද කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් ඒකට මම උත්තර දෙන්න මම දන්නේ නැහැ බදන. ඒ නිසා මේ අහන එක නම් කැමැතිද? මොකද්ද මෙතන මේ භාවනා කිනකින් අදහස් කරන්න කියන එක කියන්නේ? කොන්දේ අමාරුවේ ඉන්නේ මොන භාවනා කරන සක්මන් කරනකොටද හිටගෙන ඉඳගෙන භාවනා කරනකොටද එදිනදා වැඩ කරන එකද කියලා ඒ තොරතුරු ඒ වැඩමුළු සංවිධායකයෝ කියලා දෙන්න ඕනේ මේක පටන් ගන්නකොට මේක පරියන්ක මේ ධක්මන මේ දිනද වැඩ කියලා මාතෘකා තුන යටතේ ඉදිරිපත් කරන්න නැත්නම් මට මේ මේ වචන වල ওই ටින් ඇහැට මොනවක්වත් තේරෙන්නේ නැහැ. එහෙම නැතු කමක් නැහැ. දැන් කැමැතිද ඒ ඒ කෙනාට මේ මේ මොකක් ගැනද මේ කතා කරන්න කියලා සභාවට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ඒ ප්‍රශ්න නැවත ඉල්ල ගන්න. අවසරයි හාරු මේ මටත් මේ වගේ සමාන ප්‍රශ්නයක් තියෙන දහන්නේ මේ සක්මන් භාවනාවේදී මගේ මේ කොන්දි මැද හරියේ වේදනාවක් හටගන්න විනාඩි 45 පයින්කොට මම ඒකින්ද විනාඩි 40 වගේ වෙනකොට මම ඒක අතාරිනවා ඊට වැඩිය මට කාලේ වැඩි දියුණු කරගන්න වේදනාවක් නැතුව වහන්සේට ඒකෙදී වැඩි දියුණු කරන්න ඕන තියන්න තියෙන්නේ විනාඩි 45 දී වේදනාව වෙනවා. ඒ වෙනකන් වේදනාවක් නැතුව අපි වම දකුණ බලනවනේ. දැන් බලන්න ඕනේ වේදනාව තියෙද්දිත් වම දකුණ බලන්න පුළුවන්කම තියෙද්දිද වේදනාව වෙන්නේ. නැත්තම් වේදනාවට 100%ක්ම හිත පැහැරගෙන නැවත වම දකුණ බලන්න බැරි තත්ත්වයකටපත් වෙන්නේ කොහොමද වෙන්නේ? ආ ඒක හාරෝ ඊට පස්සේ විනාඩි 5ක් සාමාන්‍යයෙන් වේදනාව මෙනෙහි කරලා ඉස්සරහට යන්න පුළුවන්. මම වේදනාව ගැන කතා කරන්නේ නැහැ. වේදනාව වෙණී කිරීමෙන් තමයි වේදනාව වැඩි කරගන්නේ. මං අහන්නේ මේ වේදනාව දැනෙද්දී වම දකුණ දෙක බලන්න පුළුවන්ද කියලා. මේක ටිකක් සමහරලාට මම දරුණුට එනවා. හරි. මං අහන්නේ මගේ ප්‍රශ්නේ මේ වේදනාව විනාඩි 45කින් එද්දී වේදනාව තියෙද්දිම තමයි මේ වම දකුණ බලන්න පුළුවන්ද? බලන්න බැරි තරම් වේදනාව හිත පැහැර ගන්නවද කියලා. ඒක දරුණුවට දැනෙනවා. කොහොම දකුණ පේන්නේ නැහැ. ඒ කියන්නේ අමාරුයි සිහිය පිහිටවන්නේ. ඔව්. ඒ වම දකුණ බැරි තත්ත්වයට එnde ඉස්සලා Tamanට අවස්ථාවක් ලැබෙනවද? වම දකුණත් බලමින් වේදනාව තියෙන බව වැඩෙන, දියුණු වෙන වේදනාව දැක ගන්න පුළුවන් අවස්ථාවක්. ඔව් හාරු. වේදනාව ප්‍රකට වෙනවා. එතන තමයි අපි කතා කරන්න ඕනේ. දැන් අපි විනාඩි 40ක් විතර පරියන්කේ සක්මනේ ඉඳලා තිනවා මම දකුණ තියෙනවා. දැන් අපි දන්නවා වේදනාවක් වැඩෙනවා. දැන් මේ වේදනාව තියෙන වෙලාවේදී හිත කලබල වෙනවා. දැන් තව චුට්ටකින් මම පරදින බවක් දන්නවා. නමුත් ඒ වෙලාවේදී සමහර විටක හොඳට බැලුවොත් මේ වේදනාව හරහා වේදනාව විනිවිදලා අතනින් පතරින් දැන් දැන් වල මම දකුණ බලන්න පුළුවන්. අන්නේ බලන වෙලාවේදී ඉස්සල දකව වම දකුණ වශයෙන් මේ දැන් පේන කොටත් විස්තර සහිතව බලන්න පුළුවන්ද? නැත්නම් කොච්චරක් හිත සැකමුසුද, බියමුසුද, අනිශ්චිතතාවයේ තියෙනවද කියලා ඉස්සරහට වේදනාව වැඩි වෙන බව හැබෑව. නැති වෙන අතහැරලා යන්න වෙන බවත් හැබෑව. මෙන්න මේ වේදනාවයි මූල කර්මස්ථානය දෙකම එකිනෙකට උරුට්ටු වෙලා වැඩ කරන වෙලාවේදී මේක බලාන හිටියොත් තමන් දැන් වේදනාව නැති කරන අදහසින් නෙවෙයි බලන්නේ. වේදනාවට ද්වේෂයක් නැහැ. වේදනාව තියේදී යම් ප්‍රමාණයක් කොච්චර දුරට මට කරගෙන ගියේ වම දකුණ බලන පරියන්කේ නම් ආස්වාද ප්‍රසආසය බලන්න පුළුවන් කියලා බැලුවොත් තමයි තේරෙයි අදට වැඩිය හෙට හෙටට වැඩිය අනිද්ද බලනකොට මේ වේදනාව සහ ආනපාන සටනේදී කොතනදීද තමයි සටන පාවා දෙන්නේ කියලා. මේ තමයි අපේ අදිෂ්ඨාන ශක්තිය. එහෙම හාන්දර හොඳ මේ පරයන්කේදී නෙමෙයි මට එන්නේ. නෑ හරි මම ඒක කිව්වට වරදව ගන්න එපා. මම කිව්වේ ඒකයි. ඒ නිසා එතකොට අපි දන්නවා භවනා දියුණු වෙනවද? අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවද? ආවදිනවද කියලා. එහෙම හා. ඒක නිසා මේ තැන තමයි අපේ මේ වැඩමුළුවේ ලබා ගන්න අධ්‍යාශය. අභියෝගයක් ආවේ නැත්නම් භවනා වැඩන්නේ අභියෝගය ආවට පස්සේ බලන්න මම මේ කරගෙන ගිය වැඩේට කොච්චර බාධාද? ඒ චීති සටන පාවා දෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව කොච්චරක් දුරට නැත්නම් කොච්චර වේදනාවල කොච්චරක් බලපෑම් කරද්දි මට ආනපානේ බලන්න ඉන්න පුළුවන්. මෙතන ආනපානේ බලනවා කියන එක මම අදහස් කරන සතිය. මේ පිළිබඳව බලනකොට තමයි තේරෙන්නේ මේක දවසින් දවස වෙනස් වෙනවා. සමහරවිට ඒ ලෑස්ති වෙලා ගියොත් ඒ වේදනාවේ තියෙන නපුරු බලපෑම අඩු වෙනවා. මොකද මෙතෙක්කල් බලලා තියෙන වේදනාවක් නොදකින් නොපතන් කියලා ද්වේෂේ. දැන් ද්වේෂෙ නෙවෙයි බලන්නේ. දැන් වේදනාව වෙනවා මම බලන්නේ ආනපනතිය විතරයි. එතන වේදනාව දිහා බලන්නේ අපි හතුරෙක් විදිහට නෙවෙයි මට කොච්චර දුරට මේ සටන පාවා දෙන්න ඉස්සෙල්ලා තව එක වමක් තකුණක් බලන්න පුළුවන්ද කියලා බැලුවොත් අපේ හැකියාව අපේ ප්‍රභාවය අපේ භව සම්පත්තිය එළියට එනවා මේ වෙලාවේ. ඒ නිසා එහෙම කරගෙන යන්න ඒකට වේදනාව වයින් කරනවා කියන අදහසට යන්න එපා. ඒක මාරාන්තිකයි. වේදනාව වැඩි වෙන්නමයි යන්නේ ඒක. අපි බලන්නේ වේදනාව තියේදී කරගෙන ගියේ අරමුණ තව පොඩ්ඩක් කරලා අතාරිනවා. ඕන වෙලාවක අතාරින්න ප්‍රශ්න නැහැ. අතාරින්න ඉස්සෙල්ලා මතක තියාගන්න මම මේ සත්න පාවා දෙන්නේ කොතනදද කියන එක බලන්න ගිය ගමන් අධිෂ්ඨාන ශක්තිය වැඩිවෙනවා. ඒක නිසායි මම කියන්නේ ඉස්සෙල්ලා හපෙක නාගෙත් මේ මේක පරියන්කේජ් මේක වෙන්නේ ධක්මනේජ් මේක වෙන්නේවත් කියන්නේ නැතුව මම කොහොමද උත්තර දෙන්නේ? ඒක නිසා මම දැනුත් අහනවා. එළියපෙකන කැමති නම් සභාවට ඉදිරිපත් වෙලා මේ මොකද්ද මේ කියන්නේ කියන්නේ කියන්නේ නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමින් වහන්සේ ලබා දුන් උපදෙස් අනුව කයට සිහිය පිහිටුවාගෙන වම දකුණ ලෙස සිහි කරමින් විනාඩි 5ක් පමණ හොඳින් භාවනාව සිදු කළෙමි. ඉන්පසු නොඑක් අරමුණු වල සිත විසිරයයි. කයට සිහිය පිහිටුවා ගත්තද පළමුවමෙන් උද්‍යෝගය නැත. කැමැත්ත අඩු නිවසේදීද සක්මන් භාවනාව කරන විට මේ අවරිම්ම සිදුවේ. ඉන්පසු කළ යුතු වෙනත් වැඩක් සිහිපත් වී ඒ සඳහා යොමු වේ. ආනාපාන සතිය කරන්නට පටන් ගත්තත් මුල් විනාඩි කිහිපය හොඳින් සිදු කළ හැක. ඉන්පසු සිත විසිරියයි. නොඑක් සිතුවිලි හිතට ගලායි. ගලාගෙන විත් නැතිව යන්නට සිතේ කියලා තියෙන ස්වයංවාස නැතහොත් නිදිමත දැනේ. නැත මෙවන් විතක මේ தත්වයෙන් මිදීමට මීට වඩා වැඩි වේලාවක් සිහිය පිහිටුවාගෙන භාවනාව සිදු කරන්නට මා කුමක් කළ යුතුද කියා පහදා දෙන්න. ත්වන් සරණයි. ඒ සක්මන ගැනයි පරියන්කම නැහැ හොඳ මොළපිරීමක් ඇති කරලා තියෙනවා. ඒ සක්මනේ විනාඩි 5ක් වම දකුණු අතෙන් හිටියා. ඉන්නකොට දැක්කේ මොනවද කියලා වචනයක්වත් කියලා නැහැ. ආනාපාන විනාඩි 5ක් අතර ඉන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ දැක් ගන්න පුළුවන්ද? ආස්වාසේදී මොකද්ද දැකින්නේ? නැත්නම් විඳින්නේ ප්‍රසාදේ මොකද්ද විඳින්නේ කියලා කියපුව ගමන් ওই ප්‍රශ්නට උත්තරය එතන තියෙනවා. ඒ නිසා හම්බ වෙච්ච හොඳ ටිකවත් වෙන් කරගන්නේ නැහැ. තාම අත්සන්නයි කාටුවයි පිට කාටුවයි ඔක්කොම කලවම් කරලා තියන්නේ. එතකොට අත්සන බොල් වෙනවා. ඒ නිසා හම්බ වෙනවනම් එක වමක් දකුණක් කරදරයක් නතු කරන්න පුළුවන් විනාඩි පහක් පැත්තක තියන්නකෝ. ඒක විස්තර කරන්න මොකද්ද වම කියලා දන්නේ කොහොමද? කකුල හැප්පෙනවද තේරෙන්නේ උණුසුමද, කම්පනද, චංචලද, නිශ්චලකන්ද? දකුණු වශයෙන් තේරෙන්නේ කියලා විස්තර ටික දාපු ගමන් ඔය වචනේ වටනාගම පුදුමාකාර විදිහට වැඩි වෙනවා. ඊට පස්සේ සක්පර් සක්මනේ බරියන්කේ ඉන්නවයි කියන්නකෝ. මම දකුණ වැටෙනවනේ විනාඩි 5ක් එක හුස්මක විස්තර කියන්නේ. මම මේ ටික මේ වගේ කීම දෙනවා රිට්‍රීට් ඕගනයිසර්ට. මොකද රිට්‍රීට් ඕගනයිසර් මේ කියවඩ තේරෙන්න ඕන. දෙල්ලයට පැත්තකට කතා කරලා යන මේක දැම්මොත් මේ නඩුව විශ්ව වෙනවා. මේ නඩුවේ අරමුණ ලියලා තියෙනවා මෙනේ කරත් කියලා තියෙනවා. දැක්කේ මොනවද කියලා නැහැ. ඒ නිසා හරියට ගානක් ලියලා තියෙනවා සුළු කරලා තියෙනවා. උත්තරේට ඉරක් ගහලා නැහැ. ඉතින් ඊට වැඩිය හරි ලේසි. ලකුණු සම්පූර්ණයෙන් හම්බ වෙනවා. මෙන්න මේකයි උත්තරේ. මෙන්න මේකයි දැක්කේ කියලා කියන දෙයකට මම ඉල්ලා හිටිනවා මේ මේ ප්‍රශ්න කියවන එකන හෝ වැඩමුළු සංවිධායක කලින් අරගෙන මේන්න මෙයාට මේ තුන්වෙනි කාරණාව අරමුණ මේකයි මෙනේ කියලා මේක දැක්ක දේ අත්පිඳපු දේ නොදැකිය යුතු දේ අපිට පස්සේ කතා කරා. දැකපු දේ විස්තර කියපු ගම පුදුම ඉදිරියට යamak යන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් මේ පුද්ගල දෝෂයක් නෙවෙයි. කාරණාව කියන්නේ නැතුව වහින්ගරෝ භාෂාවෙන් කතා කරන එක තමයි අපේ ගුරුත්වය. කිව යුතුයම දේ කියෙන්නේ. ඒක ඉතින් ඒක දෝෂයක් නෑ. යාට පොඩ්ඩක් අතහුරු කරලා දෙන්න ඕනේ. මෙච්චර මහන්සිලා භාවනා කරලා ලියන එකේ ඇයි මේ කාරණාව ලියන්නේ නැත්තේ කියලා. මේකෙනත් කැමති නම් දැන් උනත් සභාවට ඉදිරිපත් කරන්න මම බොහොම කැමති. එහෙම නැත්තම් ආයෙත් දවසක් ප්‍රශ්න ඉල්ල දාන්න මේ හරිගිය වෙලාවේ වම දකුණු කොහොමද වැටෙන්නේ? කරදර නැතුව තියෙන කොහොමද ආශ්වාස ප්‍රශ්වාසය වැටෙන්නේ කියලා. එතකොට ඊගාට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. මම ප්‍රශ්නේ පැන යන එක නෙමෙයි කරන්නේ. මොකද උත්තරේ තියෙන්නේ එතන ඒකයි මම මෙතන මතු කරලා පෙන්නන්නේ. ඔය ඉක්මන් කරන්න ඕනේ අපිට පොඩි වෙලාවයි තියෙන්නේ. කියවන්න ඕනේ ඉක්මනට ඉක්මනට. ප්‍රශ්න කියවන්න ඕනේ ඉක්මනට ඉක්මනට. එහෙමයි ස්වාමී. ගරුතර ස්වාමි වහන්සේ මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට පමණක් සීමා නොවි භාවනාව දිගටම කරගෙන යනවා. මා මේ වන විට භාවනාවෙන් ලබා ඇති අත්දැකීම් ඔබ වහන්සේගෙන් කමඨාන් ගැනීම සඳහා මෙසේ ලියනවා. සක්මන් භාවනාව. මාගේ මූල කර්මස්ථානය ඔසවනවා යවනවා තබනවා යන අවස්ථාවයි. තබන සෑම පියවරකදීම යතිකී අරමුණු තුන මෙනෙහි කරමින් කරන්නට උත්සාහ කරනවා. මේ වනවිට මට දැනෙන දේ මෙසේ. දැන් සක්මන මුලදී බාහිර සිතුවිලි ආවත් ඒවා ඊතරම් දිගට යන ඝන ඒවා නොවේ. සක්මන මැදදී එන සිතුවිලි සක්මනට බාධා නොකර තුනී වලාර දවල්සේ ඇවිත් එවෙලෙම නැති වී යනවා. තවදුරටත් සක්මන කරගෙන යද්දී බාහිර සිතුවිලි එන්නේම නැහැ. එහිදී මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීම භාවනාවට අවශ්‍යයක් වුණා. කය අරමුණු තුන කරගෙන යනවා. ඊළඟට මම සක්මනේ විස්තර බලනවා. පාදවල යටිපතුල් හිරිවැටි යනවා. දැන් ඒවා බලලෙකුගේ පාද පතුල්වල ඇති කොට්ට වැනි තත්වයටපත් වී ඇති බව දැනුණා. එම ස්වභාවය දකුණු හා දකුණු පා පතුලට වඩා වම් පා පතුලට වැඩියෙන් දැනුණා. පතුල් ඇවිදින තලයට සමාන්තර ලෙස ඉදිරියට තල්ලු වී ගොස් මුළු පතුලම එකවර ඇවිදින තලය මත ගැටෙනවා. පා පතුල් දැනෙන සීතල ගතිය ඇවිදින තලයේ තනින් තැනට වෙනස්ව දැනෙනවා. පාත් පතුල් වල ඉදිරි කොටස ඇවිදින තලය මත ඇලෙන බව දැනෙනවා. එම ඇලීම දකුණු පා පතුලට වැඩියෙන් දැනෙනවා. පා පතුල් තලය මත ගැටෙන විට හරියට රබර් මිටියකින් පතුලට ගහනවා වාගේ කම්පනයක් ඇති වෙනවා. ඒ ඉස්මුදුන දක්වා පැතිරී යනවා. සක්මනේදී සිරුරේ බර සම්පූර්ණ ලෙස ගන්නේ දකුණු පාදයයි. ඒ ඍජු රේඛාවක් දිගේ ඉදිරියට තල්ලු වී යනවා. වම් පාදය ඉදිරියට තබන විට දකුණු පාදයේ දෙසට මදක් තල්ලු වී ගොස් ඉදිරියට යනවා. වම් පාදයේ සෑම විටම දකුණු පාදයේ මත වාංගු වෙමින් ඉදිරියට චලනය වෙනවා. සිරුරේ බර හරියට දරන්නේ නැහැ. වම් පාදයේ දකුණු පාදයට වඩා කිටි බව දැනෙනවා. පාදවල වලලු කර සංදී ඊට අඩු වෙනු චලනය වන්නේ. සක්මන පදම් වෙද්දී බරපැටු කඩක් කොසවාගෙන යන කත්කාරයෙකුගේ සිරුර වගේ මගේ සිරුරක් ලතාවකට දෙපැත්තට පදිනවා. මගේ පරයන්ක භාවනාව පිළිබඳ මම ඉදිරි දිනකදී ඔබ වහන්සේට ලියනවා. ඔබ වහන්සේ වෙහෙසුවාට මට සමාවන්න. ඔබ වහන්සේගෙන් ඊතා නිහතමානීව කමටහන් අයද සිටිනවා. මේක මුලදී අසන්න නොමග අරිනවා. මම මේ කියන්නයි හදන්නේ මෙන්න භාවනා කරන්න කියලා මොකද්ද වෙන්නේ කියන්නේ. හිතවිලි ගැන කතා කර කතා කර ගිහලා පස්සේ දෙනවා ලස්සන වාතාවක්. එතන රචනයේ උඩ යට මාරු කරුවොත් 100ක් ලකුණු ලැබෙනවා. අර පරියන්ගේ කප්පු తీනකොට මෙන්න පය මුළු පතුලම තියෙනවා. බරගතිය දැනෙනවා. වලු කරේ මෙහෙම දැනෙනවා. මුඩට යනකම් මේ ශක්තිය යනවා. මම කත්කාරයක් වගේ යනවා කියනවා. ඒක හුත්තම වටිනා තොරතුරු. නමුත් මේක ගේන්නේ ඉස්සෙල්ලා මුල් ටිකේ මේ වටවලල්ලේ කරකවනවා. ඉතින් ඒ නිසා මේ තොරතුරු හොඳයි. එතකොට බලන්න මේ වගේ විස්තර පේනවා නම් ඒ හිතට සද්ද ඇහුනට ප්‍රශ්නකුත් නැහැ. හිතවිලි ඉන්නෙත් නැහැ මොකුත් නැහැ. ඒ කරගෙන කරගෙන යනකොට මේ සතිය අරමුණත් එක්ක ඉතාම සමීපව පවතිනවා. විස්තර දෙන්න පුළුවන් ටොං ගන්න. ඒ හැබැයි බලන්න ඕනේ ඒක. ඒක ලියන එකයි මේ භාවනාවේ අපි භාවනාව දෙන අනුග්‍රහය කියලා හිතන්න ඕනේ. මේ හරි ගියා, වැරදුනා, සද්දාව, වේදනාව කියලා ඒක නෙමෙයි. අපි givisගත් අරමුණේ විස්තර පුළුවන් තරම් තොරතුරු ගන්න. මේකට කියන්නේ ධර්ම ඕජාව කියලා. භාවනා කරන දැනෙන අත්පනා අපිට දැනෙන දේ මේ ධර්මෝජාව දන්න කෙනාට ඉතකන හිටියත් ඇවිද්දත් කොහේ හිටියත් ධර්මෝජාව තියෙනවා. ඉතින් හුඟ දෙන කේටික ලියන්නේ මෙයා ලියලා තියෙනවා. හැබැයි ඉතින් දොස් අහන්න වෙන්නේ ලියලා තියෙන්නේ රචනයේ අන්තිමට. මේක මුලටම ගන්න. ඊට පස්සේ අනිදාශ පොරොන්දු වෙලා තිනවා පරියන්කේ ගැන කියන්නම් කියලා. පරියන්කේ හොඳට අරමුණු මුදුන්පත් වෙච්ච තැනේ රචනය පටන් ගන්නවා. මුදුන්පත් උනායි කියලා කියන්නේ මූණට මූණ දාලා හිටියා. ඊට පස්සේ අත්මුණ විස්තර ටික කියනවා. එතකොට අහගෙන ඉන්න කෙනාට යත් එක භාවනා කරනවා වගේ දැනීමක් එනවා. ඒක නිසා අර එක උපදේශය මම දෙන්නේ භාවනා ගැන නෙවෙයි විස්තරලින් ඉදිරිපත් කරන එකේ විස්තර ටික අන්තිමට දාලා මුඩ වල්පල් හැලි ලියන්න එපා. හොඳ විස්තර සහිත එකකින් පටන් අරගන්න සක්ම පරියන් සක්මනේදිත් ඒ විස්තර තවත් වැඩිපුර ලැබෙන යම් ක්‍රමයක් තියෙනවනම් යම් අනුග්‍රහයක් තියෙනවා නම් ඒක කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී නාසය ළඟත් පිම්බීම හැකිලීමක් දැනෙනවා. එෙහිදී කල යුත්තේ කුමක්ද? වඩා ප්‍රකට දේ අල්ලගන්න. යථාපාකටං විපස්සනා පිනිවේසෝ කියලා ඒක නිතර නිතර කියනවා අරමුණු ගොඩක් තියෙනකොට කරදරයකට ගන්න එපා. වැඩියෙන් කැපෙන කැපී පෙනෙන දේ වැඩියෙන් ප්‍රසිද්ධ දේ ගන්න ඒක දිගේ යනකොට ඊටු වැඩි බේම සිද්ධ වෙලා එනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා හෝ සක්මන හෝ යෙදෙන විටක යම් ශාරීරික වේදනාවක් හිරිවැටීමක් ඇති වුවොත් ඉම ස්ථානයේට හිත යොමු කර ඇති වේදනාව මෙනෙහි කිරීමද කල යුත්තේ. ඔය අර Tamanගේ මූල කර්මස්ථානයේ මෙනෙහි කරගන්න බැරි තරම් ආවොත් විතරක් මෙනෙහි කරන්න. නමුත් අර ඉස්සලා මේ ස්වාමීන් මතක් කරා වගේ මේ අපහසුතාවයේ වේදනාව ආවහම ආපු ගමනින් මෙනෙහි කරන්න යන්න එපා ඒක. ඒකත් එක කොච්චර දුරට පරියන්කේ ඉන්නවනම් වම දකුණ සමා වෙන්න ආනපනේ බලන්න පුළුවන්. පිම්බි මහැකිලි බලනවා බලන්න පුළුවන් බලන්න. සක්මනේදී එනවනම් වේදනාව ආවපලින් ඒකට වෙනස් කරන්න යන්න එපා. එතකොට මූල කර්මස්ථානෙට අනදර කරා වෙනවා. කොච්චර දුරට යනකම් මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්ද කියලා බලන්න. යටපත් කරගෙන ڇප්ප කරගෙන හිත ඇදලා ගත්තොත් විතරක් ඒ කරදර කරන අරමුණු මෙනෙහි කරන මිස එන්න එදේන අරමුණ මෙනෙහි කරන්න යන්න එපා. එතකොට අර මූල කර්මස්ථානට අනදර කිරීමක්, නොසලක හැරීමක් වෙනවා. අවසර ස්වාමි වහන්සේ ආනාපානසති භාවනාව හුස්ම රැල්ල ආස්වාස් ප්‍රාස්වාස් කියලා තියෙනවා වරහන් තුල් ස්වාමීන් වහන්සේ. නොදැනේ නම් දැන ගැනීමට කුමක් කළ යුතුද? තෙරුවන් සරණයි. ආදුනිකයෙකුගෙනි. නෑ ඉඳගත්තට පස්සේ ඉඳ ගන්න බව දන්නවනම් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ආනපන්න තුනට ප්‍රශ්නයක් නෑ. සර්වචනanse දේශනා කරලා තියෙන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතව, නිචිදති බල්ලංක. බලංග වැඩ වාඩනවා. ඉතින් මම අහන්න කැමති තමන් ඉඳගත්තට පස්සේ මං ඇවිදිනව නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන ඉන්න බව දන්නවද? මේ කියන එක නා කැමතිද උත්තරයක් දෙන්න? ඒක නිසා බලන්න හොඳයි. ඒ එහෙම තීරෙනවා මම දැන් ඉඳගෙන ඉන්නේ. එයි. ඇවිදිනවා නෙවෙයි. ඒතකොට මේ ඉඳගෙන ඉන්න බව දැනගෙන විනාඩි කීයක්, තප්පර කීයක්, චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්? සාමාන්‍යයෙන් අය කාලක් විතර වාගේ. හොඳටම ඇති. එහෙමයි. ඒ හොඳටම ඇති. ඒකට ආඩම්බර වෙලා, ඒකට සතුටු වෙලා, ඒකෙම ඉන්න බව දන්නවනම් ආනපනෙ පෙනෙන්න ඉඩ තියෙනවා. නොපෙන්න ප්‍රශ්නයක් නැහැ. එහෙමයි අවසර. ඒ නිසා ඉරියව්ව තමයි අපි බුදුන් විදියට සලකන්නේ. ඉරියව්ව තමයි අපි ධර්ම විදියට සලකන්නේ. ඉරියව්වේ ඉන්න එක තමයි අපි සීල විදියට සලකන්නේ. ඉතින් ඉරියව්වේ ඉන්න බව දන්න තාකල් හිතේ කිසිම කෙලෙසයක් නැහැ. හැබැයි කෙලෙසයක් එනවා ආනපනෙ දන්නේ නැති කර තියෙන පශ්චාත්තාපයේ කෙලෙසයක්. ඒ නිසා ඒක ගන්න එපා. එහෙමයි. සාර. ගෞරවනීය ස්වාමි වහන්සේ වසර 7-8කට සිට අවස්ථාවක් ලද සෑම විටම පිම්බීම හැකිලිම් භාවනාවේ නිරත වීමට පුරුදු වී සිටිමි. චිත්ත එකඟතාවයේ බොහෝ විට අඩු නමුත් සතිය සතිය පැවැත්වීමට උත්සාහ ගනිමි. අද දින මා විනාඩි 25ක් පමණ සක්මන් භාවනාවේ යෙදී සිට පරයන්කයට ගියමි. ඉතා ඉක්මනින් සිත සමාන් සමාධිගත කියලා තියෙන ස්වාමීන් සමාධිගත වූ අතර ශරීරයේද නොදැනී ගියේ. පපුව මැද ප්‍රදේශයෙන් නැවත හුස්ම දැනෙන්න පටන් ගත් අතර පපුව මැද සිත ඊතා වේගයෙන් දෙපසට මා සැලවීමට පටන් ගත් අතර මෙනෙහි නොකර මා ඒ දෙස සතියෙන් බලාගෙන සිටිමි. හිටිමි. බොහෝ වේලාවක් විනාඩි 20ක් පමණ වරහන් තුල මෙලෙස සිඳු අතර ඉන්පසු ඉදිරියටත් පිටුපසටත් සෙමෙන් චලනය වීමට පටන්ගත් අතර ඒ දෙසද මා සංසුන්ව බලා සිටීමි. එහෙ එහෙත් මෙනෙහි කිරීමක් කළේ නැත. නැවත එම චලනයේද වේගවත් වීමට පටන්ගත් අතර සියුම් කැස්සක් ඇතිවීමෙන් සතිය බිඳ වැටි වේදනාව නැවතින. භාවනාව නැවතින. ගෞරවතර ස්වාමීන් වහන්සේ මීට ප්‍රථම නිවසේ භාවනා කරන අවස්ථාවකදී මේ හා සමානව ඉදිරියේ මත ඉදිරියටද පිටුපසින්ද වේගෙන් සැලවීමට පටන් ගත් අතර එය නවතාගත හැකි වූයේ භාවනාව නැවැත්වීමෙන් පමණි. ගරුතර ස්වාමීන් වහන්සේ එසේ සිදුවන්නේ භාවනාවේ දුර්වල වීමක්ද සතිය දුර්වල වීමක්ද නමුත් මා ඊට හොඳ සියෙන් සිටිමි කියලා තියෙන ස්වාමීන් වහන්සේ වරහන් තුල එසේ නැතිනම් ඒ භාවනාවේ දියුණුවෙමින් යන අවස්ථාවක්ද යන්න පැහැදිලි කර දෙන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. මම නිස්සර වනේ වනයේ භාවනා වැඩමුළු කිහිපයකදීද කිහිපයකට සහභාගී වී ඇති අතර එවන් අවස්ථාවලදී කල යුත්තේ එම සිඳු වීම මෙනෙහි කිරීමද සතියෙන් ඒ දෙස බලා සිටීමද යන්න පහදා දෙනමින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. අවින්ච මේකේ සතිය තියෙනවා කියලා ඒක තැනකින් කියවිලා තිනවා අන්තිමට තහන සතිය බලා සිටිත කර යුතු කියලා. ඔව්. නමුත් මෙතන වෙලා තියෙන්නේ සක්මන් කරනවා මදිකම. ලියලම තියෙනවා විනාඩි 25 සක්මන් කරන්න කියලා. ඉතින් හරියට ව්‍යායාම හරියට දෙන්නේ නැතුව වාඩි වුණොත් ඉතින් ඇඟ ව්‍යායාම කරනවා. ඒ නිසා හොඳට පැය සක්මන් කරන්න බැරි මොකද කියලා බලන්න. හොඳට සක්මන් කරලා බලන්න. ඒතකොට විනාඩි 25 කරනකොට 30ක් ඔකයි. හොඳට සක්මනේදී හොඳට කය පදන් වෙලා ඒකට කියන්නේ මේ කර්මණී කර ගන්නවා කියලා. කර්මණී කරගෙන ආවොත් ඔය සතියේ කෝලම් ගොඩක් අඩුයි. නැති ගොඩක් ඕලම් කරන්නේ බුබ්බඩකම කම්මැලිකම හොර බද්බූත ගතිය නිසා. ශරීර හොරකම කියලා මේකට මං කියන්නේ. ඒ නිසා කරුණාකර සක්මන් කරලා බලන්න ඒකල තමන්ම බලන්න මේකට උත්තරය එතන තියෙනවා. තෙරුවන් සරණයි. ස්වාමි වහන්සේ ආස්වාස ප්‍රාස්වාසයේදීම හිත තියාගෙන පැය භාගයක් පමණ සිටින විට හුස්ම රැල්ල පපුව ප්‍රදේශයේ උස් පහත් වීම දැනී යනවා. එවිට හුස්ම සිත හුස්මට සිත තිබුණට මොකුත්ම දැනෙන්නේ නැහැ. ඊට පසුව කුමක් කළ යුතුද? නිල් පාට, කහ පාට, සුදු වැනි වර්ණයන් පෙනෙනවා. එතකොට අර තමයි තියාගත්ත මුලින් තියාගත්ත ආනාපානය ඒ ක්‍රමයෙන් නැති වෙලාවට මේක සිද්ධ වෙන්නේ නැත්නම් ඉඳගත්ත කමම්ම එක සැරේ සිද්ධ වෙනවද කියන ප්‍රශ්නේ තමයි උතන බලපාන්නේ ක්‍රමයෙන් සිද්ධ වුණා නම් තමයි දන්නවනේ මේ දන්න තැන සිට සියුම් වෙලා අතිසූක්ෂම තැනට ආවයි කියලා අර ඉස්සෙල්ලාම කල්තිබු ප්‍රශ්නේ ප්‍රශ්නේ මම අහනවා තමන්ට හිතට විස්රාමයක් දැනෙන්නේ විවේකයක් දැනෙන්නේ හුදකලාව නැත්තම් අසහනේ අඩුගතියක් දැනෙන්නේ ආනාපානේ පේනකොටද තුනී වෙනකොටද නැති වුණාමද කියන ප්‍රශ්නට උත්තර දෙනවා නම් මම හිතනවා ඉස්සල්ලා එක්කනාගේ උත්තරෙත් මේකෙන් ගන්න පුළුවන් කියලා. මේක නා කැමතිද කතා කරන්න මගේ ප්‍රශ්නට උත්තර දෙන්න කැමතිද? නැත්නම් කවුද මේ ලිව්වේ කියලා ඉදිරිපත් වෙන්න කැමතිද? ඊගාවට කරන එක මොකක්ද කියලා දැනගන්න මේකේ ගුණාගුණ අහලා තමයි කියන්නේ තියෙන්නේ. එහෙම නැත්නම් පොදු වුණා හරි කිව්වොත් මම වැරද්දට අහු වෙනවා වෙනවා. ඒ නිසා අනිත් දවසෙත් ආයේ දෙන්නටම මතක් කරනවා. ආනපනේ පේන වෙලාවටද සහනේ තියෙන්නේ අතහනේ තියෙන්නේ. මෙත තුනී වෙනකොටද සහනේ අතහනේ තියෙන්නේ. නැත්තම් tempat උනාට පස්සේද නැත්තම් කොයි එකේදීද තමයි වැඩි සහනයක් විස්රාමයක් අසහනේ අඩු ගතියක් ආතතිය අඩු ගතියක් තියෙන කියන එකයි මම මේ ඉල්ලන ප්‍රශ්නේ. එක්ක ලියලා දෙන්න නැත්නම් මට මේ වෙලාවේ කියන්න. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරද්දී සිත සමාධිමත් විය. දෙපා පැටලෙන ස්වභාවයටපත් විය. එය ඔසවනවා තබනවා වෙනුවෙන් මෙනෙහි කළෙමි. යටිපතුල විලුඹේ සිට ඇඟිලි දක්වා බිමට සදවන ආකාරය නිරීක්ෂණය කළෙමි. ආනාපානසති භාවනාව. නාසිකාග්‍රය ය හුස්ම වදින ආකාරය නිරීක්ෂණය කළෙමි. හුස්ම ගැනීමේදී හුස්ම රැල්ල ඇතුළත බිත්තියක හැපී නැති වී ගිය හැටි දුටිමි. මුළු ශරීරයම මුළු නාසිකාග්‍ර වෙන සමාස නමුෂයම් කියලා තියෙන්නේ සුලන් රැල්ල ඇතුළු වී පිට වී යන ආකාරය නිතරම දැනේ. පරයන්කේදී ශරීරයේ දෙපා තදවීමෙන් හිරවැටෙන නිසා නිතර ඉරියව්ව වෙනස් කිරීමට සිදුවේ. මේ වේදනාව මෙනෙහි කළ විටදී ඊටත් තදින් දැනෙන්නේ දැනී නැති වී යයි. මේට භාවනා යෝගී. මේට භාවනා යෝගී කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැන්නකල නැහැ. තියෙන මේ කකුල හිරවැටෙන ගැති තියෙනවා. ආනාපානෙත් විස්තර වශයෙන් පේනවා. ඉතින් ඒටි ඒටි බලන්න මේ ආනාපානෙ පිළිබඳ විස්තර බැලීම පරියන්කේ හිරවැටීම සහ මෙවනස බාධා වෙනවද නැත්නම් ඒව තියෙද්දි ආනබනේ පේන ස්වරූපේ බලන්න පුළුවන්. සක්මන් කරනකොටත් වැනෙන ගති මොනවා තිබුණත් තාමම ඇවිදිමින් ඉන්නේ මේ වම දකුණ පේනවා කියන එක දී යටින් ගින්දර ගෙනියනවා වගේ කොච්චර දුරට තව ගෙනියන්න පුළුවන්ද කියන එක බලන්න බලනකොට තමයි තේරෙන්නේ මේ නිකන් හුඹස් බයක් මෙතන තියෙන්නේ. ඒ තියේදිත් තව එක වම දකුණක් තව එක ආශ්‍රද ප්‍රසවාසය බලන්න පුළුවන් නම් අන්න විදිහට දවසින් දවස දවසින් දවස මේ බාධාවක් කරදරයක් ආවට සතන පාවා දෙන්නේ නැතුව තව එක හුස්මක් තව එක පියවරක් තියෙන ගතියේදී ඒ පුදුමාකාර ගමනක් ඒ යෝගාවචර යනවා. ඒ නිසා බාධා නොඉන්න හිතන්න එපා. එන බාධාවතියෙදී අපි කොත් ඉර බැහැගෙන යනවා. ගමන නතර කරන්නේ නැතුව පේන තරුවේදී හරි කමන්නේ පියවර පියවරක් තියාගත්තොත් ඒක තමයි අපේ මේ වීරකම දක්ෂකම එහෙම නැත්නම් තලතුණකම නිසා කරදර නොඉන්න හිතන්න එපා. කරදර තියේදී ගත්ත වැඩේ දිගට කරගෙන යන්න පුළුවන් හැකියාව බලන්න බැලුවොත් අනිවාර්යයෙන්ම ඒ කෙනාට අදිෂ්ඨාන ශක්තිය තහ වැඩි වේලාවක් අරමුණේ හිත පැවැත්ීමේ සති පැවැත්ීමේ ශක්තිය වැඩි වෙනවා අන්න ඒක උත්සාහ කරන්න. අවසාන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමි වහන්සේ මා ආනාපානසති භාවනාවට නවකෙක් ඊයේ දිනේදී මට චිත්ත ඒකාග්‍රතාවය මද වශයෙන් තිබුවද අද දිනේදී සිතුවිලි ගලායම දෙවරකට තුන්වරකට වඩා නොතිබිනි. අද දිනේ නොතිබිනි. කෙසේ හෝ ඒවා මැඩපවත්වා මා මා පර්යංකය සහ සක්මන් භාවනාවේ නිරුණේ. එහිදී මා පර්යංක භාවනාවේදී නාසිකාග්‍රය හා උදරය ආශ්‍රිතව ආනාපාන සති භාවනාවේ නියලුණු අතර එහිදී මාගේ පපු පෙදෙසත් මනසත් යන දෙකම එකවර සැහැල්ලුයි එකවරම මම යන්නේත් නැති බවටත් මාගේ සිත කය දිස් බලා සිටන බවත් තප්පරයක් වැනි කෙටි කාලයකින් අවබෝධ විය. එෙහිදී මට ඇති වූ මානසික කායික සැහැල්ලුව විස්තර කළ නොහැක. ගරුතර ස්වාමි වහන්සේ මා මේ දුටු දේ සත්‍යක්දයි මට පහදා දෙනසේක්වා. මේකෙදී අර ඉස්සලා දෙන්නා වගේ නෙවෙයි ඒක වෙනකොට සාන්තියක් සහනයක් ඇති උනායි කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ සැකයක් තියෙනවා මේක බොරුවක්ද හීනයක්ද මේ සංකල්පයක්ද කියලා. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ මතුවේ. ඉතින් ඒ නිසා ඒකට උත්තර දෙන්න තියෙන අනිත් දවසෙත් එතෙන් යන්න ගිහිල්ලා බලන්න මම දැන් හීනෙන්ද ඉන්නේ හිතලුවකද ඉන්නේ එහෙම නැත්නම් රැවටිලාද ඉන්නේ කියලා දැන් ඉස්ලාම් එක ඇසුරු කරාට පස්සේ ਸਰවචනාසික උපදේශය තමයි ඒකට නැවත නැවත ගිහිල්ලා ඒක භාවිතා කරලා බලන්න එතකොට තමයි තේරෙන්නේ මේ භාවනාවේ යම් තැනකට යනකොට Tamanටම විශ්වාස නැහැ මේක හිතලුවක්ද, මනෝ විකාරයක්ද, එහෙම නැත්නම් හීනයක්ද කියලා. ඉතින් එතකොට මේ යෝගාවචරයා මේ ඉදිරියට යනවද පස්සට යනවද කියලා වරපතල ප්‍රශ්නකට මුහුණ දෙනවා. ਸਰවඥාන්සේ දන්න පැහැදිලිවම ඉදිරියට යන්නේ. නමුත් මායя සැකයක් ගෙනත් දාලා. කෙලෙසයක් ඉදිරියට ගෙනත් දාලා. යෝගාවචරය දැන් මායාගේ පැත්ත ගන්නවද බුදුහමරගේ පැත්ත ගන්නවද කියන එක ප්‍රශ්නේ. බුදු දනස කියන්නේ මොකක්වත් හිතන්න එපා. මායාවක්ද, හීනයක්ද, යථාර්ථයක්ද, සංකල්පද කියන හිතත් ඕක කරලා බලන්න. හිතත් ඕක කරන විතර මායාව නිකම්ම පැත්තකට යනවා. ඒකට කියනවා ආශේවනය කරා නම් අසුරු කරා නම් භාවිතා කරලා බලන්න නැවත නැවත එන්න එන්න පුදුම විදියට සැකේ දුරු වෙලා අසහනකාරී දුරු වෙලා තමයි තේරෙනවා මේක ප්‍රතිපදාවේ දියුණුවක් ලකුණු දෙකක් පෙන්වන බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩුයි ඒ දෙක කවුරුත් කිව්වට හරියන්නේ නැහැ තමන්ම තේරුම් ගන්න ඕන. ලිඛිත පත්‍ර පමණ සම්මාංශ අපි පැයත් ගත කරලා තිනවා කොහොම හරි මං හිතන්නේ අපි ඊයේ දේශනා දීපිකේ ප්‍රයෝජනයක් තියෙනවා. මොකද ලියලා තියෙන ගොඩක් කලාවට අදාළ දේවල්. හැබැයි මේ අද ලියපුව ගොඩාක් පරණ ආපු කට්ටියගේ දේවල්. අලුත් යෝගාවචරගේ තොරතුරු පොඩ්ඩයි තියෙන්නේ. නමුත් අපි දෙගොල්ලටම විශ්වාසය ඇති කරලා දෙන විදිහට මේ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒක නිසා අපිට දැන් මෙතනදීලා 3 වෙනකන් පැයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි තුනට නැවත මෙතන රැස් වෙනවා පරියංක භාවනාවකට. ඒ ප්‍රකාශ කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලි පළවෙනි වැඩ පිළිලි නිමාසතහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.